ගරුතර මහා සංඝරත්න අවසරයි ආදරණීය හිතවතුනි බොහොම ලස්සන දවසක් අද දෙයට අවුව පායලා තියෙනවා මේ වෙලාවේ උණුසුම් මම හිතනවා ලංකාවේ හැම තැනටම මෙබඳු ඉර පායන උණුසුම් සවස් වරුවක් ඇති කියා ලැබෙන්න කියා හිතසිතින් ප්‍රාර්ථනා කරනවා ඊයේ පෙරේදා හිතුණා බොහෝ විට ඔය අතින් අත යන පණිවිඩ දිහා බැලුවහම මේ මේ සීතල සදාකාලික හීතලක් වගේ තමයි හැඟී තිබුණේ කතා කළේ ඒ ගැන දුක්ුණේ. නමුත් දවස් දෙකක් යන විට නැවත ඉර ඇවිත් අපට කීවා තමන් සිටින බව අපව උණුහුම් කරන්න ආලෝකමත් කරන්න සීතල නැති කරන්න ගහකොළට කෑම හදාගන්න තමන් නැවත සිටින බව සූර්යයා මුදුන් වෙලා බොහොම තේජාන්විතව අපට මතක් කර දුන්නා. මේ සූර්යාලෝකයෙන් අපට සිහිපත් වෙන්නේ తాවකාලික බව පිළිබඳ පණිවිඩය සතුටක් හෝ දුකක් දැඩි සතුටක් දැඩි දුකක් ඇති වුනහම සාමාන්‍ය හිතකට ඇති වෙන සංඥාව තමයි සදාකාලිකයි කියන හැඟීම. ඒ සතුටත් හැමදෑම තියෙයි, හැමදෑම තියෙන්න ඕනේ. තිබිය යුතුමයි, තියෙයි, ඒ මත තමා සියලු සැලසුම් බලාපොරොත්තු සිහින ලෝක හදාගන්නේ. දුකක් ආවත් ඒ වගේ. දැඩි දුකක් ආවහම ඒ දුක තමයි දැන් ජීවිතේ. ආයි සැපක් නෑ. කළු වලාකුළු තමයි ඇත්ත අහස පිළිබඳ. දැන් ආයි මොනවත් ප්‍රාර්ථනා කරලා හිතලා සැලසුම් කරලා වැඩක් නෑ. ලොකු කායික අසනීපයක් වේදනාවක් ආවත් එහෙමයි. මරණය ගැන හිතන්නේ ඒ නිසා දැන් ඉතින් ජීවත් වෙලා වැඩක් නැහැ. මැරෙන්නයි තියෙන්නේ. හිතවතුනි මේ මේ දැඩි දුක හා දැඩි සැපත් සමග ඇතිවෙන හැඟීමට කියනවා නිච්ච සංඥා කියලා. නිච්ච සංඥාවක්. සංඥා කොහොමත් ඇති වෙනවා. සංඥාවට එහා ගිහිල්ලා ඒ සංඥාව නිත්‍ය විදිහට ගන්නවා. නිච්ච. මෙහෙම තියේ දිගටම. හැමදෑම මෙහෙම තමයි. හැමදෑම අඳුරු අහස, කළු අහස, සීතල පරිසරය අවුවක් නෑ. එහෙම හිතනවා. පායනකොටත් එහෙම හිතෙනවා. මේ තමා මේ අනවබෝධයෙන් යුක්ත හිතේ ස්වභාවය එනිසා තමා ධහම කියන්නේ අනිච්ච සංඥාව ප්‍රගුණ කරන්න කිය අනිච්ච සංඥා මේ අවිනිශ්චිතභාවයේ පිළිබඳ සංඥාව ප්‍රගුණ කරන්න ඒ නැවත නැවත ඇති කරගන්න වඩන්න කිය මේ හිතවතුනි මේ කාරණා ඔබ අප නිතරම අහලා තියෙන කියවා තිබෙන සාකච්ඡා කර තිබෙන දේවල් අප උදත්ම විශ්වාස කරනවා එයින් ප්‍රයෝජන ගන්නවා ඇති කියා. යසා තියෙන දෙයින්, කියවා තිබෙන දෙයින්, සාකච්ඡා කර තිබෙන දෙයින් මේ දිනදා ගැටලුත් සමග eh, ඒ ගැටලු දැඩි මානසික පීඩනයක් කරගන්න නැතුව ඉන්න සහ අනිත්‍යයට පීඩනයක් නොදී ඉන්නත් අනිත්‍යයේ පීඩන දැනෙන විට ඒව සැහැල්ලු කරන්නත් ධර්මාවබෝධය උදව් කරගනී කියන. එහෙම නැතුව මේ ධර්මාවබෝධය කියන්නේ කෞතුකාගාරයක සුරක්ෂිත වීදුරු පෙට්ටියක් ඇතුලේ වෙඩි නොවදින වීදුරු පෙට්ටියක් ඇතුලේ ගබඩා කර තැබිය යුතු බොහොම පෞරාණික වටිනාකමක් තිබෙන ඓතිහාසික වටිනාකමක් තිබෙන දුර්ලභ වස්තුවකට නෙවෙයි දහම කියන්නේ. දහම පෞරාණික නෑ අනිත් හැම දෙයක්ම පෞරාණිකයි. දහම හැර හිතවතුනි සියල්ල පෞරාණිකයි. සියල්ල අතීතයටයි දේවල්. දහම පමණයි වර්තමානයටයි. ඉතින් මෙතන තියෙන මේ පිස්සුව, විහිළුව, හාස්‍යය තමා කෞතුකාගාරයකට යැවිය යුතු කෞතුකාගාරයක තිබිය යුතු සියර එළියේ තියලා එළියේ තිබිය යුතු ධම කෞතුක වස්තුවක් විදිහට කටුගේ ඇතුලේ කොටු කර තැබීම මේ වෙන්න ඕනේ අනික් අතට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම හරි පරණයි පැරණි නැති දෙයක් නැහැ හැම දෙයක්ම හරි පැරණි හැම දෙයක්ම අයිති අතීතයට සංඥානේ සංඥා කියන්නේ අතීතේ හැම දෙයක් සංඥාවක්. සංඥායිති අතීතේ. ඉතින් මේ මුළු ලෝකෙම කෞතුකාගාරයක්. අමුතුවෙන් හදන්න ඕනේ කටුගෙවල්. මුළු ලෝකයේම කෞතුකාගාරය. හැම අත්දැකීමක්ම පරණයි. හැම අත්දැකීමක්ම පරණයි. අතීතයේ තම අත්දකින්නේ. වර්තමානයේ අත්දකින්න බෑ. අත්දකින්නේ අතීතයේ. එය විවිධාකාරයෙන් පැහැදිලි කරගන්න පුළුවනි. අත්දැකීමක් සංඥාවෙන් හඳුනගන්නේ සංඥාව පරණයි. අත්දැකීමක් එන්නේ ටිකක් පහුවෙලා. ලෝකය කියන්නේ අත්දැකීමකට. හැම අත්දැකීමක්ම පැරණි ලෝකේ හරි පැරණි මුළු ලෝකෙම කටුගෙයක්. විදිහට පේනවා. විපස්සනාවේදී පේන කාරණයක් තමයි මේ මුළු ලෝකයේම කටුගෙයක්. අමුතුවෙන් කටුගෙවල් හදන්න ඕනේ මේ ලෝකේම කෞතුකාගාරය. හැම දෙයක් නේ බලන්න දෙදෙනෙක් මුණ ගැහම කතා කරන දේවල් දෙපිරිසක් පරණ දේනේ කතා කරන්නේ. අන්තිමට හමුුණු තැන මොනවා හරි පුරුද්ද ගන්නවා එතනින්. ආ ඉතින් ඔය පරණ දේ කතා කරන්නේ. අපේ ජීවිතය ඇත්තටම මේ අභාග්‍ය සම්පන්න වෙලා තියෙන එක හේතුවක් තමයි මේ කෞතුක භාණ්ඩයක් බවට පත් වෙලා දිර දිර දිර දිර දිර දිර ජීවිතේ දිර දිර යනවා. දිරන දේවල් තියෙනවා ශරීරේ දිරනවා සංඥා දිරනවා මේ ඔක්කොම දිරනවා. නමුත් මේ ජීවිතය කියන්නේ සජීවී දෙයක්. සංඥා සජීවී නෑ සංඥා වලට පණ නෑ මේ පණ නැති සංඥා කරන්නේ පණ තියෙන ජීවිතය කෞතුකාගාරයකට දාලා වහලා තියෙනවා. මේ සංඥා ටික තමයි කෞතුකාගාරයට යවන්න ඕනේ. ජීවිතයේ සජීවී වෙන්න ඕනේ. ජීවත් වෙන බව ජීවත් වෙන බව දැනিলা තියෙනවද? බොහොම සරල ප්‍රශ්නයක් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අහන්න ඕනේ ප්‍රශ්නයක්ද ජීවත් වෙන බව ජීවත් වෙන බව දැනලා තියෙනවද කියන්නේ <coughs> මේ දැනුත් දැනෙනවනේ කොනිතල බලන්න පුළුවන් දැනෙනවා තට්ටු කරලා බලන්න පුළුවන් දැනෙනවා අ තව මොනවද ඔය ඒ දැනීම එකක් ජීවත් වෙන බව දැනීම ඊට වඩා වෙනස් දෙයක් <coughs> ඊට වඩා ගැඹුරු දෙයක්. මෙයා කොනිත්තල ජීවත් වෙනවද කියලා තව කෙනෙකුට දැනගන්න පුළුවන්. ආ මෙයා ජීවත් වෙනවද කොනිත්තල? එහෙන් මේ ඔබල ගැස් වෙනවා නම් ප්‍රතිචාර දක්වනවා නම් ඇහැට ආලෝකයක් එල්ල කළා ඇහි කාචයේ ලොකු පොඩි වෙනවා නම් ඒවා මේවා කාචේ හෝ ඒ දෘෂ්ටි විතානේ මොනවා හරි ඔන්න අනිත්‍යයට දැනගන්න පුළුවන් මෙයා ජීවත් වෙන බව. හැබැයි තමන් කොහොමද දැනගන්නේ තමන් ජීවත් වෙන බව? තමන්ට දැනෙන්නේ කොහොමද? හිතවතුනි සංඥා සමග සිටින තාක්කල් කෙනෙකුට ජීවත් වෙන බව දැනෙන්නේ සංඥා කියන්නේ මේ අතීත මතක අතීත හැඳුනා ගැනීම අතීත ලේබල් අතීත නම් මේවත් සමග ගනුදෙනු කරන තුරු තා කිසිම අවස්ථාවක් නැහැ ජීවත් වෙන බව දැනෙන්න. මොකද මෙයා මැරිලා. මේ සියල්ල මැරිලා. අවලංගු කාසි. ඒ අවලංගු කාසි සමග වර්තමානයේ ගනුදෙනු කරන්න බෑ. මේ දැන් වලංගු කාසියක් වන්නේ වර්තමානයේ සමග ගනුදෙනු කරන්න. ඒ නිසා තමයි මේ විපස්සනාවට අත්‍යවශ්‍ය අංගයක් විදිහට ඔය අවදිමත් බව කතා කරන්නේ සතිමත් බව සතිපට්ඨානය ගැන අවධාරණය කරන්න. ඒ විපස්සනාවට අත්‍යවශ්‍යයි. ඒ ඒ සතිමත් බව නැතුව අවදිමත් බව නැතිව සතිපට්ඨානයේ නැතිව කෙරෙන විපස්සනාව නැහැ. කල්පනා කර කර ඉන්න පුළුවන් සාකච්ඡා කරන්න වාද කරන්න තර්ක කරන්න පුළුවන් ඔප්පු කරන්නත් පුළුවන් ඒකකටවත් නොවේයි විපස්සනා කියන්නේ සම්පූර්ණ සතිමත් බවින් අවදිමත් බවින් මේ මොහොතේ ජීවත් වෙමින් කෙරෙන දැකීමක් විනිවිද දැකීමක් මේ වර්තමානයේට විපමණයි විපස්සනා කරන්න පුළුවන් වෙන කිසිම කාලයකට විපස්සනා කරන්න බෑ නිසා විපස්සනාව අතීත කාලයටයි තිත් නැහැ අනාගත කාලයටයි තිත් නැහැ ඒ පසුබිම හදාගෙන හිතවතුනි මේ පහුගිය සතියේ ඒ කතා කළ මාතෘකාව නැතිනම් ඒ පරයය ඒ විස්තර කිරීම ගැන යම් යම් ප්‍රතිචාර ලැබුණා. පණිවිඩ මගින් දුරකථනය මගින් ලැබුණා. ඒ ගැන තව පැහැදිලි කරන්න කියලා. ඉතින් මේ තව පැහැදිලි කරාම තවත් ගැටලු තමයි මතුවෙන්නේ. ගැටලු නැති වෙන තාක් පැහැදිලි කිරීමක් නම් කරන්න බෑ මොනම කාරණයක් ගැනවත් පැහැදිලි කරන්න කරන්න තියෙන ගැටලු විසඳෙනවා අලුත් ගැටලු එනවා. නමුත් වැදගත් විපස්සනාවට වැදගත් වෙන අනුමාත්‍රිකා දෙක තුනක් ගැන එදා සංක්ෂිප්ත වශයෙන් මතු කළා. ඒක විස්තර කළේ නැහැ. කියාගෙන ගියා. ඉතින් ඒ ගැනත් විමසා තිබුණා. තව පැහැදිලි කරන්න කියා. ඊට කලින් කියන්න තියෙන දේ තමයි හිතවතුනි මේ විපස්සනාව පිළිබඳ මෙහෙම අහන්න දෙයක් නැහැ. මෙහෙම දිගින් දිගට හැම සතියෙම විපස්සනාව ගැන නෙමෙයි මොනම දෙයක් ගැනවත් එහෙම කියන්න දෙයක්වත් නැහැ. කියන්න දේවල් තිබුණාට එහෙම කියන්න ඕනේ අහන්න ඕනෙත් නැහැ. මේ ගියවර ඒ ගිය වැඩසටහන හොඳටම ප්‍රමාණවත්. ඒ මගේ අවංක හැඟීම මේ කියන්නේ. ඒ හොඳටම ප්‍රමාණවත් විපස්සනාවෙන් සෑහෙන දුරක් යනවා. කෙලවරට මේ යන්න පුළුවන් වෙයිද කියන්න දන්නේ මොකද කෙලවරට ගිහිල්ලා නැති නිසා මට ඒ කියන්න බෑ නමුත් සෑහෙන දුරකට යන්න ඒ පෞගේ වැඩසටහනේ ඒ පරියායේ කළ විස්තරය ප්‍රමාණවත් හොඳටම ප්‍රමාණවත් ඉතින් ඒක මුලපිරීමක් තමයි ඊට කලින් සතියක කළේ දැන් මේ සියලු උත්සාහයන් ගන්නේ මේ සංසාර දුක නැති කරන්න. එය අමතක නොකළ යුතු කාරණයක්. වෙන මොනවටවත් නෙමෙයි. තනතුරකටපත් වෙන්න, পদවියකටපත් වෙන්න. එහෙම නැත්නම් මෙතෙක් අත් නොදුටු දෙයක් අත්දකින්න. නොවේ. කිසිම পদවියක් තනතුරකට ඔය මාර්ගඵල ඒකතන්තර නෙමෙයි විපස්සනාව තියෙන්නේ. සංසාර දුක නැති කරන්නේ. එපමණයි. ඒ තමයි තියෙන්නේ. සංසාර රෝගේ සනීප කරගන්න. සංසාර රෝගේ සනීප වීම වීමේදී পদවි ලැබෙන්නේ නැහැ. එහෙම කවුරුවත් পদවි දෙන්නේ නැහැ. ලෙඩක් මොනම ලෙඩක් හරි සනීප වෙනකොට ඒකට තනතුරු ලැබෙන්නේ නැහැ. දැන් 125ක් සනීපයි. ඒකට මෙන්න මේ තනතුර දෙනවා. දැන් 50ක් සනීපයි. දැන් ඔබ ඔබට මේ পদවිය දෙනවා. එහෙම නැහැ. ඉතින් ඕන්නම් කියයි දැන් 120 සනීපයි. දැන් ලෙඩේ ඇති වෙන්න සහ පවතින්න මුල්ලුණු හේතු වලින් හේතු දෙක තුනක් දැන් ඔන්න අයින් කරා. දැන් තව හේතු දෙකක් විතර අඩු කළා. දැන් මෙහෙම කියන්න පුළුවන්. සනීපෙත් ගැන එහෙම කියන්න පුළුවන්. නමුත් තනතුරු නම් ලැබෙන්නේ නැහැ. තනතුරු ඕනෑයි කියා සිටීමම සංසාර රෝගයේ ලක්ෂණයක්. ඒක රෝග ලක්ෂණයක්. සුවවීමේ ලක්ෂණයක් නොවේ. ඒ මානියත් සමග අහංකාරයත් සමග මමත්වයත් සමග එන හැඟීමක්. ඒ මමත්වයට තමයි හැම දෙයකින්ම පට්ටමක් ඕන වෙන්නේ. හැම දෙයකින්ම. gedarat පට්ටමක් ඕනේ. මොනවා හරි. ගමෙත් ඕනේ. හැකියාව කරන තැනත් ඕනේ. පදවියට තනතුරට එහා ගිය පට්ටමක් ඕනේ. තැනක් ඕනේ Tamanට. ඉතින් Tamanට තැනක් හොයන්නේ මමත්වයේ. ගයක් නෙමෙයි තැනක් හොයනවා. අනිත් අය අතර තැනක්. ඒ මමත්වය හොයන්නේ. ව්‍යාපාරිකයන් අතර ව්‍යාපාරිකයෙකු හොයන්න පුළුවන් තැනක්. ඒ ව්‍යාපාර කරන්න තැනක් නෙමෙයි ව්‍යාපාරිකයන් අතර Tamanට තැන. හොඳ තැනක් තියෙන්න ඕනේ. පළවෙනි තැන තියෙන්න ඕනේ. මේ මමත්වය එයාට විපස්සනා කරන්න ඕනේ නැහැ. ඒ විපස්සනා නොකර ඉන්න තමයි හැම දෙයක්ම කරන්නේ හැම බාධකයක්. නමුත් විපස්සනා කරන්න පටන් ගත්තාම එයා ඇවිත් තනතුරක් ඉල්ලනවා. විපස්සනාවෙන් හරි මට තනතුරක් දෙනවා. විපස්සනා කරන්න කලකට කමක් නැහැ. මම ඔයාලට විපස්සනා කරන්න දෙන්නම්. හැබැයි ඔයා මට තනතුරු දෙන්න. මොනවා හරි දෙන්න. පට්ටන් ටිකක්. එයා බලාගෙන ඉන්නවා මොනවා හරි පට්ටමල් ලැබෙන කල් විපස්සනාවේ. මේ විපස්සනාවෙන් ඇත්ත නැත්තටම හිතවතුනි තියෙන පට්ටන් ටිකත් ගැලවිලා යනවා. ඒ තමයි වෙන්නේ. අලුතෙන් ලැබෙන්නේ නැහැ තියෙන ඒවත් ගැලවි ගැලවි යනවා. දැන් මේ ඒ නිසා මෙතන අපට තියෙන එකම එක අරමුණයි. කුමක්ද? සංසාර රෝගේ සනිත කරගත්ත. මේ සංසාර රෝගයෙන් උත්පල වුණු ආධ්‍යාත්මයක් තමයි සත්‍යයට තියෙන්නේ. ඔබට සහ මට. සංසාර රෝගයෙන් ආසාදිත වුණු ආධ්‍යාත්මයක්. හිතගත පමණක් නොව ඒ සමස්ත ආධ්‍යාත්මයේම ආතුරු වුණු ආධ්‍යාත්මයක්. මේ සංසාරෝගේ සනීප කරගන්න නම් අනිවාර්යයෙන්ම ගත යුතු ප්‍රතිකාරය තමයි විපස්සනා. කළ යුතු ශල්්‍ය කර්මයේ කිවත් කමක් නැහැ. මේ සර්ජරි එක අනිවාර්යෙන් කරන්න ඕනේ. ආධ්‍යාත්මික ශල්්‍ය කර්මයක්. ඒකට තමයි විපස්සනා කියන්නේ. මේ ඔය සිහියයි ප්‍රඥාවයි ගැන උපමාවක් දහම් සහම් සාහිත්‍ය කියනවා මේ දෙකේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සිහියෙන් කරන්නේ ඒ තියුම එක මේ මොන හරි gediyak කියන්නේ පිළිකාවක් තියෙන තැන පෙන්නවා මෙන්න මෙතනයි තියෙන්නේ ප්‍රඥාවෙන් තමයි කපලා දාන්නේ අයින් කරන්නේ සිහිය නැතුව ඒ ටියුම එක තොයිද තියෙන්නේ කියලා හොයාගන්න බෑ එහෙමනම් ප්‍රිය නැතුව කරොත් හැමතැනම කප කප කප කප අන්තිමට මස් කඩයක් තමයි ඉතුරු වෙන්නේ. එල්ලදා මලක් කමක් නැහැ බඩ සුද්ධ වුණාට කියනවනේ එහෙම තමයි වෙන්නේ සිහිය නැතුව විපස්සනා කරන්න කියොත්. සතිපට්ඨානිය නැතුව සිහිය කියන්නේ නිකන් සිහිය නෙමෙයි. පිහිටියා වූ සිහියකින් තොරව එහෙම සල්ල කර්මයක් කරන්න බෑ. මේ නිකන් ඔය නොහරිය කටුවක් එනුම එකක් ගන්න පුළුවන් සාමාන්‍ය සිහියකින්. හැබැයි අර වගේ ටියුමර් එකක් අයින් කරනවා වගේ ලොකු මොලේ තියෙන gediyak ඉවත් කිරීම වගේ ශල්‍ය කර්මයක් කරන්න බෑ හොඳ සතිපට්ඨානයක් නැතුව. ඉතින් හිතවතුනි මේ මේ තමයි පළවෙනි කාරණය. මේ හැම විටම අවධාරණයෙන් කළ යුතු කාරණයක්. මේ සියල්ල කරන්නේ මේ දන් දෙන්නේ, බණ අහන්නේ, සිල් රකින්නේ, භාවනා කරන්නේ, ධර්ම සාකච්ඡා කරන්නේ මේ සියල්ල කරන්නේ සංසාර රෝගේ සනීප කරගන්න. සංසාර රෝගය කුමක්ද කියා අපදන්නේ නැහැ. මේක වචන දෙකක්. සංසාර රෝගය කියන්න පුළුවන්. මොකද්ද මේ ලෙඩේ? ඒ ලෙඩේ කුමක්ද කියා දන්නේ නැහැ. දන්නේ නැහැ. හැබැයි අපි දන්න ලෙඩ ටිකක් කියන්න පුළුවන්. ඒ කියන්නේ මහලු වීම දුකක් ලෙඩවීම දුකක් කැමැති දේ නොලැබීම දුකක් අකමැති අයත් එක්ක ඉඳ වෙන දුකක් කැමැති අයත් එක්ක ඉඳ නොලැබීම දුකක් ද ඔය විදිහට මේ ලැයිස්තුවක් කියනවනේ මේවා රෝගේ නෙමෙයි සංසාර රෝගේ ලක්ෂණ රෝගේ මේවා නෙමෙයි මේවා නෙමෙයි රෝගේ රෝග ලක්ෂණ ටිකක් මේවා සියලුම රෝග ලක්ෂණත් නෙමෙයි දැන් ඔය ඔය රෝග ලක්ෂණ ටික කියනවනේ. විවිධ දේශනාවල මේ රෝග ලක්ෂණ කතා කරනවා. මොනවද මේ ඉපදීම දුකයි කියලා තැනින් පටන්ගෙන ලෙඩවීම, මහලු වීම, මරණය, කැමැති දේ නොලැබීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම මේ විදිහට කියන් ගිහිල්ලා අන්තිමට කියනවා කොටින්ම කියනවනම් මේ උපාදානස්කන්ධ පහම දුකයි. දැන් දැන් මේ කතන්දරේ අපිට තේරෙන කොටස තමයි අර මැද තියෙන. එකයි අන්තිම එකයි නෙවෙයි. මුලම කාරණේ අන්තිම කාරණේයි අපි කාටවත් තේරෙන්නේ දුකයි කියලා. ඉපදීම දුකයි. තේරෙන්නේ ඉපදීම දුකයි කියන එක. උපාදානස්කන්ධ පහ දුකයි කියන එක තේරෙන්නේ නැහැ. හැබැයි අනිත් දුක් ටික තේරෙනවා. ලෙඩවීම, මහලු වීම, මරණය, අපේ මරණය, අනිත්‍යයේ මරණ, යම් පිච්ඡන්න ලැබති තම්පි අපි එහි විප්පයෝගෝ අපි එහි සම්පයෝගෝ ඒ දුක් ටික තේරෙනවා මේවා නැති කරන්න තමයි ලෝකෙම උත්සාහ කරන්නේ මේ මැද තියෙන දුක් ටික නැති කරන්න දේශපාලන දත්තට කියන දේශපාලනය ආර්ථිකය මේ සෞඛ්‍ය මේ හැම අංශයක්ම එකතු වෙලා උත්සාහ කරන්නේ එක සහ අන්තිම දුක මුලම දුකයි අන්තිම දුකයි නැති කරන්නේ නෙමෙයි මේ මැද තියෙන ටික. මේ මැද තියෙන්නේ නෙමෙයි දෙපැත්ත අල්ලන් ඉන්නේ හින්දා. මේ දෙපැත්තෙන් මේ ඉපදීමෙන් සහ ඉපදීමෙන් කියන ඒ මුල් කාරණේ මේ පැත්තෙන් අල්ලගෙන ඉන්නවා අනිත් පැත්තෙන් උපාදානස්කන්ධ පහ අල්ලන් ඉන්නවා. ඒ නිසයි මේ මේ මැද තියෙන දුක් ටික අපිට විඳින්න වෙන්නේ. මේ දෙපැත්තේ පියන් දෙක ගලවන්නේ නැතුව මැද තියෙන දුක් හලන්න බෑ. එහෙම හැලෙන්නේ නැහැ. තින්නේ එක වගේ ඔය මේ ඒක චිප්ස් එහෙම නෙමෙයි තින් තියෙන්නේ. ඒ වගේ මේ දෙපැත්තේ ඇබ දෙකක් මෝඩි දෙකක් තියෙන. මේ දෙකෙන් මේ පැත්තේ තියෙන જાතිය ඉපදීමේ දුක අනිත් පැත්තේ අග කෙලවරේ මෝඩිය තමයි උපාදානස්කන්ධ. මේ ස්කන්ධ අල්ලා ගැනීමේ දුක ඒතර මේ අප දෙක ගහගෙන තියෙන නිසායි මැද හිර වෙලා තියෙන්නේ ඔය ලෙඩවීම, මහලු වීම, මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම මේ සියලු දේ. දැන් මැද හලන්න බෑ දෙපැත්තේ මූඩි ගලවන්න ඉතින් ඒ නිසා මේ කාටවත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ ඒ විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයටවත් ආහාර සංවිධානයටවත් ඔපෙක් සංවිධානයේටවත් UN එකටවත් මේකකටවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේකකටවත් මේ ප්‍රශ්නේ එහෙම විසඳන්න බෑ. එයයි බලන්නේ මේ මැද ටික හලන්නේ. දෙපැත්තේ ඇබ ටික එහෙම හිර වෙලා තියෙන. ඇබ තියෙනවා කියලා දන්නේ නැහැ. ඒ තමයි අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ තිබෙන අතිවිශිෂ්ටත්වය. උන්වහන්සේ මේ මැද තියෙන කවුරුත් දන්න ටිකන්නේ ওই කාරණා ටික ලෙඩ වීම දුකයි, මහලු වීම දුකයි, මරණය දුකයි. මේවා කවුරුත් දන්නේවනේ කැමති දේ ලැබෙන්නේ නැහැ. අකමැති දේ ලැබෙනවා. එතකොටත් දුකයි. ඉතින් මේවා කියන්න නෙමෙයි මේ බුදුරෙක් පහළ වෙන්නේ. හැබැයි ටික කිව්වේ මේ දෙපැත්තේ තියෙන මොලයි යගයි කියන්නේ. ජාතිපි දුක්ඛා සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛා. දැන් පේනවා මේ අර අයිති පටන් ගන්න ඔය කොහින්ද හරි තමයි ළමයෙක් නැතිවීම නිසා කිසා ගෞතමී පටන් ගත්ත ළමයි ස්වාමිපුරුෂයයි අම්මයි තාත්තයි සහෝදරයෝ ඔක්කොම නැති වුණ තැනින් පටාචාරාතුමිය පටන් ගත්තා. එහෙම තමයි. පටන් ගන්න මේ මැද දැනෙන තැනකින්. හැබැයි එතන විතරක් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේ ඇවිල්ලා මේ දෙපැත්තේ අබ දෙක ගැලවෙන්න ඕනේ කොයි මොහොතක හරි. ගැලවුණොත් තමයි සංසාර රෝගේ සම්පූර්ණයෙන්ම සනීපෙන්නේ. එහෙම වුණාට පස්සේ ඒ ටින් එක කොයි පැත්ත හැරුණත් මොනවත් ඇතුලේ ඉතුරු වෙන්නේ නැහැ. ආයේ කිසිම දුකක් ඉතිරි වෙන්නේ නැහැ. ආධ්‍යාත්මේ. ඉතින් මේ නොදන්නා දුකක් තියෙනවා. හැබැයි එතනින් පටන් ගන්න බෑ. දන්නා දුකකින් තමයි පටන් ගන්නෙ. හැබැයි අවසානයේ නැති වෙන්නේ නොදන්නා දුක. ඒ නිසා තමයි මේ අවිජ්ජාව නැති වෙනවා කියන අවිජ්ජාව විස්තර කරන්නේ දුක දන්නේ නැහැ කියන දුක දන්නේ නැහැ. ඒක තමයි අවිජ්ජා. මුල්ම අවිජ්ජාව කුමක්ද? දුක දන්නේ. දුක්ඛේ අඥාන. අනේ අවිද්‍යාව නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ දුක ගැන දැනීමක් වෙන්න ඕනේ. අර නොදන්නා දුක කුමක්ද කියලා තේරෙන්න ඕනේ. ඒ තේරීමේ තේරෙන්න පටන් ගත්තට පස්සේ තමයි සංසාර දුක කියන්නේ මේකටයි කියලා හිතෙන්නේ. පළවෙනි වතාවට දැනෙන්නේ එතකොට මෙන්න සංසාර දුක. ඉතින් මේ මේ කතන්දරයේදී අපි ඔය දුක සූත්‍රය ගැන කතා කළා. එතන හරි ලස්සනට මේ කාරණේ තුනකට බෙදලා කියනවා. ඔය සාමාන්‍ය ලෝකයේ කතා කරන දුක්ඛ දුක්ඛය. අපි ඒවට තමයි අපි දුකයි කියන්නේ. තුවාලයක් වුණාම දුකයි, කඳ නැති වුණාම දුකයි, බැන්නාම දුකයි. ඔය දුක් කොටක් තියෙනවා. දුක්ඛ දුක්ඛේ. ඊළඟට විපරිණාම දුක්ඛේ. හොඳට තියෙන දේවල් උඩියටි කරුණාම දුකයි. කාටවත් කියන්න බෑ සැපයි කියලා. මේ නැවතත් ওই දුක් දෙක තමයි ලෝකෙටම පේන්නේ. සන නැති කරන්න හදන්නේ දුක්ඛ දුක්ඛයයි විපරිණාම දුක්ඛයයි. ඒවා නෙමේ සංසාර දුක කියන්නේ. ඒ දෙක නැති කරා කියලා සංසාර දුක නැති වෙන්නේ නැහැ. සංසාර දුක කියන්නේ සංඛාර දුක්ඛයට. මේවත් සංසාරින් හින්දා තමයි විඳින්න වෙන්නේ. හැබැයි මේ දෙක නැති කරාට සංසාරයෙන් එතර වෙන්න බෑ. ඒතර මේ සංඛාර දුක්ඛය ගැන තමයි අවිද්‍යාව තියෙන්නේ. අනිත් දුක් ගැන අවිද්‍යාවක් තියෙනවා. හැබැයි වැඩිපුරම කෙනෙකුට නොපෙනෙන, නොතේරෙන, නොවැටහෙන හැංගිලා තියෙන එහෙම එකක් තියෙන බවවත් දන්නේ නැත්තේ සංඛාර දුක්ඛය. සංස්කාර දුක. සංස්කාර දුකයි කියන කාරණය. මේ ගැනත් කතා කළා. මේ මේ මාතෘකාවත් තව ටිකක් පැහැදිලි කරමු අපි. ඒක දිගට කතා කරන්න අවශ්‍ය නැහැ. ඔය සංකාර කියන්නේ ගොඩ නැගීම කියන අදහස. ගොඩ නැගීම. මොනවායි ගොඩ නගන උඩට උඩට උඩට උඩට එකක් මත තව එකක් ඒක මත තව එකක් හදාගෙන එනවා. දැන් ඔය කතන්දරයක් ගොතන්නේ වගේ ප්‍රබන්ධයක් ගැටීමේදී මොනවා හරි මුල් සිදුවීමක් අරගෙන සිදුවීම මත එය විස්තරණය කරමින් ඉහළට ඉහළට ඉහළට කතන්දරයට නගනවා. එතකොට සිද්ධාන්තත් එහෙමනේ විද්‍යාත්මක සිද්ධාන්ත කියන ඒවා ගොඩනගනවා මුලින්ම උපකල්පනයක් අරගෙන ඒ උපකල්පනයේ මත තව විද්‍යාත්මක ප්‍රමේයන් මීට කලින් හොයාගත්ත ප්‍රමේයන් මුක්කු මුක්කු විදිහට තියාගෙන ඉහළට ඉහළට ඉහළට සිද්ධාන්ත ගොඩනගන මේ සිද්ධාන්ත කියන්නේ සංඛාරය විද්‍යාත්මක සිද්ධාන්ත ද විද්‍යාව කියන වචනේ තිබුණට විද්‍යාත්මක සිද්ධාන්තත් අවිද්‍යාපච්චය සංකාර තමයි අවිද්‍යාවෙන් ඉපදෙන සංස්කාර. අදනුවත්කම නිසා. මේ විදිහට <clears throat> සංස්කාර කියන්නේ අපි හදාගන්න දේවල්. අපි හදාගන්න දේවල්. සංකාර කියන්නේ හදනවා කියන එක. හදනවා. සංකාර කියන්නේ හදනවා. එහෙම හැදුවට පස්සේ හැදුණු දෙයක් තියෙනවා. ඒවට කියනවා සංකත. සංකත සංකත කියන්නේ ඒක හැදිලා. එහෙනම් හැදුණු දෙයක්ත් තියෙනවා හදන දෙයක්ත් තියෙනවා. හැදීම නිසායි හැදෙන්නේ. ඉස්සලම සංකත නැහැ. තියෙන්නේ සංකාර. සංකාර නිසා සංකත හැදෙනවා. සංකත හැදෙනවනේ ඉතින් සංකත වෙනවා. එතකොට මොනවද හදන්නේ? මොනවද හදන්නේ නැත්තේ? හදන්නේ නැත්තේ මොනවද? මේ ටිකක් නෑ ඈතින් පටන් ගත්තොත් ඒ සංකාර මුලයටම යන්නේ නැතුව හිතවතුනි ටිකක් ඈතින් පටන් ගෙන බැලුවොත් බොහෝ දේ හදනවනේ ගෙවල් හදනවා වාහන හදනවා රුටි හදනවා පාන් හදනවා සම්බෝල හදනවා බලන්න ජීවිතේම හැදීමක් නේ කරන්නේ හොඳට බලන්න තේ එකක් හදනවා මල් පැලයක් හදනවා කවියක් හදනවා ගීතයක් හදනවා තනුවක් හදනවා චිත්‍රයක් හදනවා මූර්තියක් හදනවා හැම වෙලෙම මොනවාරි හදනවා භෞතිකව භෞතිකව හැම වෙලේම යමක් හදනවා. හොඳට බලන්න මේ හදන්නේ නැති වෙලාවල් බොහොම කලාතුරකින් තියෙනවා. කායිකව යමක් හදන්නේ නැති වෙලාව. බොහොම කලාතුරකින්. මේ කෙනෙකුට කියනවා නෑ දැන් ඉතින් අපි ඔය හාන්සි පුටුවට වෙලා ඉන්නවා කිසි දෙයක් හදන්නේ නෑ. මේ වෙලාවට වචන හදනවා. වචනත් හදනවනේ. ඊට ඊළඟ හැදිල්ල තමයි වචන. වචන හදා හදා යනවා. කියන්නේ කතා බහ හදනවා වාද විවාද තර්ක විතර්ක හදනවා. ඒත් නැති තැනක සැලසුම් හදනවා. දැන් මේ සැලසුම් හදන්නේ නැති හිතක් හොයාගන්න පුළුවන්. තේ හදන්නේ නැති අවස්ථා තියෙන්න පුළුවන් පොල් සම්බෝලයක් හදන්නේ නැති මල් පැලයක් හදන්නේ නැති වාහනයක් හදන්නේ නැති ගෙයක් හදන්නේ නැති අවස්ථා කවියක් ගීතයක් හදන්නේ නැති වෙලාවල් තියෙන්න පුළුවන්. මේ දෙබසක් නොහදන මොහොතවල් තියෙන්නත් පුළුවන්. නමුත් සැලසුම් හදන්න නැති වෙලාවල් තියෙනවා. කිසිම දෙයක් ගැන සැලසුම්ක් හැදෙන්නේ නැති වෙලාවක්. හොඳට බලන්න. එකපාරට ගැඹලා අනේ නෑ අපිට කිසි සැලස්මක් නෑ. ඕන එකක් වුණාට තමයි ඔහේ ඉන්නවා. ඉතින් එහෙම එහෙම එහෙම කියන්න පුළුවන්. සමහර විට ඇත්ත වෙන්නත් පුළුවන්. හොඳට බලන්න. හිතේ හිත ප්ලෑන් නොකරන වෙලාවක් තියෙනවද? මෙන්න හොඳ කමටහනක්. හොඳ කමටහනක්. හිත දිහා බලාගෙන ඉන්න මෙයා සැලසුමක් නොහදන වෙලාවක් තියෙනවද? ප්ලෑන් එකක් හදන්න නැති වෙලාවක් තියෙනවද බලන්න. හිත එහෙම බලන් හිටියොත් තමයි තේරෙන්නේ හැම මොහොතකම හැම මොහොතකම හිත කිසියම් සැලැස්මක් හදමින් තමයි යන්නේ. ඒ ඉවර කරන්නේ නැති එක වෙනම කතාවක්. ඒ සැලැස්ම ක්‍රියාත්මක නොවීම එකත් වෙනම කතාවක්. දැන් අපේ රටෙත් එහෙමනේ. හරි සැලසුම් තියෙනවා. මහා ලොකු සැලසුම් තියෙනවා. ඒවට වියදම් කරන ගාන බැලුවහම මේ ඇත්තට මේ සැලැස්ම මහ පොළවේ ක්‍රියාත්මක කරුත් එපමණ මුදලක් යන්නේ නැති වෙයි. සැලැස්ම වල හදන්න යන වියදම් බැලුවා. එයා සැලැස්මක් විදියට තියෙනවා. ඒව ක්‍රියාත්මක වෙලා නැහැ මහ පොළවේ. දැන් ඒ ඒ ඔය මානසික ස්වභාවය අවිද්‍යාවෙන් යුක්ත මානසික ස්වභාවය කරන්න පුළුවන්ද බැරිද කියන එක අවිද්‍යාවට අදාළ නෑ. අවිද්‍යාවට වැදගත් නැහැ මේ සැලැස්ම ඇත්තටම කරන්න පුළුවන්ද? බැරිද? නෑ එයාට ඒව අදාළ ඒ ඉතින් අවිද්‍යාව කියන්නේ. නැත්නම් ඒක අවිද්‍යාව වෙන්න බෑනේ. ඒ අවිද්‍යාව කියන්නේ එයා ඒව හිතන්නේ නෑ. හොය හදනවා. ඉතින් එයා එයා ඉන්නේ කලුවරේ. කලුවරේ ඉන්න කෙනෙක් ඉතින් ඔය හිතේ හිතින් එකනේ කරන්නේ. වගේ මෙයා හිතේ හිතේ හිතේ හිතේ හිතේ ඉන්නවා. හිතේ හිතේ ඉන්නවා කියන්නේ සැලසුම් හදා හදා ඉන්නවා. බලන්න මෙයා මොනවටද සැලසුම් හදන්නේ නැත්තේ රටට හදනවා ජාතියට හදනවා ආගමට සැලසුම් හදනවා පවුලට හදනවා අනිත් අයට හදනවා තමන්ට හදනවා ඊළඟ ආත්මෙට හදනවා අල්ලපු ගෙවල් වලට සැලසුම් හදනවා හොඳට බලන්න හොඳට බලන්න හිතවතුනි දන්නා යමක් තියනවද එකම එක දෙයක් තියනවද සැලසුමක් හිත කවදාවත් හැදුවේ නැති නොදන්න දේවල් නෙමෙයි මොනවා හරි දන්න දෙයක් තියෙනවද? දන්න කෙනෙකු ඉන්නවද? එයා ගැන කිසිම සැලැස්මක් හිත ඊයේ හදලත් නැහැ, අද හදන්නෙත් නැහැ කියන්න පුළුවන්. හොඳට බලන්න. එකපාරට උත්තර දෙන්න යන්න එපා. නෑ කියන්න එපා එකපාරට. ඔව් කියන්නත් එපා. අනේ අපිට නම් වැඩන්නේ අනුන්ගේ කතන්දර අපි ඒගොල්ලෝ ගැන අපිට නෑ. එහෙම නෙමෙයි හිතින් බලන්න. හොඳට බලන්න. අර සතිපට්ඨානේ ඕන වෙන්නේ ඒ නිසා. එයා මෙහෙම ඉන්නවා නම් හොඳයි. මෙහෙම නොඉන්නවා නම් හොඳයි. එහෙම හිතලා නැද්ද? ඕනම කෙනෙකු ගැන. Taman දන්න ඕනම කෙනෙකු එක මොහොතකට දුටු කෙනෙකු හෝ රූපවාහිනිය පේන කෙනෙකු ගැන හරි හිතේ හැදෙන්නේ නැද්ද සැලැස්මක්. මේ තියෙන විදිහ නෙමෙයි තව ටිකක් මෙහෙම උනා නම් හොඳයි. තව ටිකක් සුදු උනා නම් හොඳයි. උස උනා නම්, කෙට්ටු උනා නම්, මහත උනා නම්, hina උනා නම්, ඇඬුවා නම් මොනවා හරි සුදු පාට ඇඳනම්, ලා පාටක් ඇඳනම්, තද පාටක් ඇඳනම්, ලුණු ටිකක් දැම්මනම්, තව සීනි ටිකක් දැම්මනම්, තව ටිකක් ඉදුණා නම්. දැන් මේ විදිහට බලන්න සැලසුම් හැදෙන්නේ නැති, හැදුවේ නැති මොනම දෙයක් හරියි අපේ අත්දැකීම් ක්ෂේත්‍රයේ තියෙනවා. අත්දැකීම් වලට ලෝකය කියන්නේ. ඉතින් මේ දේ වෙන්නේ කොහොමද? යමක් අත්දකින මොහොතේ. කියන්නේ පේන වෙලාවේ, ඇහෙන වෙලාවේ, ස්පර්ශ කරන වෙලාවේ, මතක් වෙන වෙලාවේ ෂණිකවම ඔන්න සැලසුමක් හදනවා. සැලම කරන සැලසුම හදන එක. හරි හදිස්සි ඔළුවට සැලසුමක් හදන්න. සැලසුම් එන්නේ අනාගතයත් එක්කනේ නේ. හැම සැලසුමක්ම අනාගතයට සම්බන්ධයිනේ. ඒතර වර්තමානයේ මොනවද වෙන්නේ දන්නේ. සැලසුම හදන්න ගිය ගමන්ම සිදුවෙන දේ තමයි වර්තමානයේ ගිලිහිලා යනවා. මේ මොහොත නැති වෙලා යනවා. අතුරුදහන් වෙනවා. නිසා සැලසුමක් හදන වෙලාවේ දැන් වෙන්නේ කුමක්ද කියන එක තේරෙන්නේ නැහැ. මේ වෙලාවේ වෙන දේ තේරෙන්නේ නැහැ. හරියටම අත්දැක්කේ මොකද්ද? හරියට ඇහුනේ මොකද්ද? දැක්කේ කුමක්ද? ස්පර්ශ උනේ මතක් උනේ කුමක්ද? දන්නේ මොකද ඒ යන්තම් මතක් වෙන ෂනේ යාන්තමට යාන්තමට ඒ පේන ෂනේ කුමක්ද වෙන්නේ හිත සැලසුමක් හදන්න පටන් ගන්නවා. මේ සැලසුමක් හදන විට මේ වර්තමානයේ අඳුරගන්නේ වර්තමානයේ අඳුරගන්නේ නැති වෙලාවේ අන්න අහු වෙනවා. ඒ අත්දැකීමට අහු වෙනවා. දැන් මේ දේ වෙන්නේ නැද්ද බලන්න. එතන මේ මේ තමයි මෙයා සංකාර. සංකාරවල එක කොටසක් මේ. දැන් මේ දුකක්ද? ඊළඟට බලන්න තියෙන්නේ එහෙම වෙන වුණා. දැන් හරි ওই දේ වෙනවා කියමුකෝ. ඉතින් එය දුකක්ද? නෑ ඒක හරි හොඳයි කිය. ඉතින් හරි හොඳයි එහෙම හිතුවාම. දැන් මේ සම්බෝලට ලුණු ටිකක් මදි නැත්නම් ඇඹුල් ටිකක් මදි. ඇඹුල් ටිකක් දැම්මනම් මොනතරම් හොඳද? එහෙම හිතන එකේ මොකද්ද වරද? ඒකේ තියෙන දුක මොකද්ද? දැන් මේ වෙලාවෙනත් හිතෙන්න පුළුවන් මෙච්චර විස්තර කියන්නේ නැතුව කෙලින්ම පොතේ තියෙන ටික කිව්වනම් හොඳයිනේ කියලා. ඒ සැලසුමන්නේ ආන්ගින්න හිතට එහෙම සැලසුමක් එන්න පුළුවන්. මෙච්චර මේ පැහැදිලි කර කර ඉන්නේ නැතුව හිමිට මේ එකපාරට පොතේ තියෙන පාළි ටික කියලා දන්නේ. ධම්මනම් හොඳයිනේ. ඒ සැලසුම. ඉතින් එහෙම හිතුවම මොකද්ද තියෙන දුක? ඒ සංහර දුක කියන්නේ. අනේ ඒ තමයි තේරෙන්නේ නැත්තේ. දැන් මේ මේ එක සංස්කාරය. තව සංස්කාර බොහොමයක් තියෙනවා. මේක අපි කාටවත් තේරෙන හැම වෙලෙම කරන කරන බව දන්නේ නැති දැනගත්තත් එයින් ආස්වාදයක් ලබන සංකාරයක් සංස්කාරයක් සැලසුම් හැදීම ඉතින් මෙහි දුක් බොහෝමයක් තියෙනවා එකක් තමයි මේ ඒ හදන සැලසුමට අනුව ඉන්නේ නැති එක දුකක් නේ එතකොට අන්නේ යම් පිච්චන් නැලබති තම්පි දුක්ඛං කියන එක එනවා ඒ හදන සැලසුමට අනුව ඉන්නේ නැහැ අපි හදන සැලසුම් වලට අනුව කවුරුවත් ඉන්නේ නැහැ. අපි ඉන්නෙත් නැහැ. අපිට ඉන්නත් බෑ අනිත්‍යයට ඉන්නත් බෑ පුළුවන් වුණත් ඉන්නෙත් නැහැ. ඉතින් එතන දුකක්. ඒ අනුව ඉන්නේ නැති වෙනකොට දුකක්. සැලසුමට අනුව ඉන්නේ නැති වෙනකොට ඒතර මේ සැලසුම හදන බව දන්නේ නැහැ. හැබැයි ඉතින් වෙන්නේ එයා ඒ විදිහට ඉන්නේ වෙනකොට දැන් මේ මට ඕනේ විදිහට ඉන්නේ නැති වෙනකොට දුකයි කියලා නෙමෙයි අපිට හිතෙන්නේ. ඒ තමයි අවිජ්ජාව. මේ Taman සැලසුමක් හැදුව අනිත් කෙනාට ඒ අනුව ඒ සැලසුමට අනුව එයා ජීවත් වෙන්නේ නැහැ. ඒ නැති නිසායි මට දුක කියා අපිට හිතෙන්නේ නැහැ, පේන්නේත් නැහැ. එයා ඉන්න ඕනේ විදිහට ඉන්නේ. එහෙමයි කියන්නේ ඉන්න ඕනේ විදිහට ඉන්නේ. උයන්න ඕනේ විදිහට උයන්නේ නැහැ. කන්න ඕනේ විදිහට කන්නේ නැහැ. අඳින්න ඕනේ විදිහට අඳින්නේ ඒ විදිහ ඕන විදිහ කියන එක හිතනවා ඒ විශ්ව සම්මුතියක්. විශ්ව සත්‍යයක්. පරම සත්‍යයක්. අපි හිතන ඉන්න ඕන විදියක්. එය විශ්ව නීතියක් වගේ හිතනවා. විශ්ව නීති නැත. ওই සියල්ල සංකාර. සංකාර. විශ්ව නීති කැඩුවා කියලා අපිට දුක නැහැ කවුරුවත්. අපිට දුක තියෙන්නේ අපේ හදන සැලසුමකට අනුව අනිත් කෙනා ඉන්නේ නැති වෙනකොට. හැබැයි අනිත් කෙනා ඉන්නේ නැති අවස්ථාවේ අපිට රිදෙනකොට ඒ වැරදි කියලා අපිට හිතෙන විට අපි ඒ වැරද්ද බදාන්නේ අනිත් කෙනාට. යා ඉන්න ඕනේ විදිහට ඉන්නේ. මේ මම හදාගත්ත මගේ අවිජ්ජාවෙන් හැදූ සංකාරයට අනුව යා ඉන්නේ. ඒ නිසයි ඒ සංකාර හැදූ අවිජ්ජ මිත්‍යා සහගත විඥානයේ දුක් විඳින්නේ කියා හිතෙන්නේ නැහැ, පේන්නෙත් නැහැ. ඒ ටිකම පේන්නේ නැහැ. ඒ මුල පේන්නේ නැහැ දැන්. මෙහාට එන්න එන්න ඔය අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන දැන් එහෙම එනවනේ. එහෙම ආවහම ඔය දුකට ආවට පස්සේ අනිත් ආපස්සට පේන්නේ නැහැ. එතන තියෙන කාරණේ විතරයි පේන්නේ ඊළඟ කාරණේ. ඒ නිසා සදාකාලිකවම හිතවතුනි මේ අවිද්‍යාවයි සංඛාරයි දෙක ජයයට තමන්ගේ බිස්නස් එක කරගෙන යනවා. මේ දෙන්නව දකින්නේ කවුරුවත්. මේ දුක හදන දෙන්නව පේන්නේ. අවිද්‍යාව හදන සංඛාර දුක ඒ නිසා පේන්නේ. ඉතින් ෆැක්ටරි ඒ කර්මාන්ත ශාලාව දුක හදන කර්මාන්ත ශාලාව දිවා රෑ දුක හදන. ඔය එක දුකක්. කැමති විදියට ඉන්නේ නැති අවස්ථාවේ තියෙන දුක. කැමති විදියට හිටියා කියන්නේ. අපි හදන සැලැස්මට මනුව එයා ඉන්නවා. ඒ විදිහටම සම්බෝලේ තියෙනවා, මලත් පිපෙනවා, ඉරත් පායනවා, කළුව රත් වැටෙනවා, සියල්ල වෙනවා. සැලැස්මට මනුව වුණා කියන්නේ. ඉතින් එතකොට කෙනෙකුට කියන්න පුළුවන් ඒකේ මොකද්ද තියෙන දුක? මොකද්ද තියෙන දුක? දුක් ගොඩක් තියෙනවා. දිගට මෙහෙම තියෙයිද කියන බිය එනවා. හරි ගියානේ. මේක වරදීද කියන සැකයයි බියයි බලන්න හැම හරියෑමක් ඇතුළෙම සඵල වීමක් තුළම ඔය සැකයයි බියයි නැහැ. සංඛාර නිදහස් නෑ සැකයෙන් හා බියෙන්. කිසිම සංකාරයක් සැකයෙන් හා බියෙන් නිදහස් නෑ. ඊළඟට සංකාරය ආරක්ෂා කර ගැනීමේ බිය එනවා. ඒ වීරිය කරන්න එපා ආරක්ෂා කරගෙන ඉන්න ඒ විදිහට අනිත් කෙනාව තියන් ඉන්න. දැන් මේ මේ දුක් එක එක විදිහට විඳිනවා. දැන් මේවත් සාමාන්‍යයෙන් දන්න කතන්දර. හිතවතුනි මේ ඒ සියල්ලටම වඩා සංකාර දුක්ඛේ එන්නේ මේ <clears throat> අච්චු හැදීමම දුකයි අච්චු gadol අච්චු වගේ අච්චු තියෙන කොකිස් අච්චු gadol අච්චු වගේ මේ අච්චුවක් හැදීමම දුකයි ඇයි ලෝකෙට අච්චු හදන්නේ? ඇයි ඇහැට පේන දේට, පේනිලා නැති වෙලා යන දේට අච්චුවක් හදන්නේ? සැලසුමක් හදන්නේ ඇයි? ඇයි හදන්න නැතුව ඉන්න බැරි? ඉන්න බැරි හේතුවක් තියෙනවා. ඒ බැරි නිසායි සැලසුම් හදන්නේ. දැන් පේනවනේ එතකොට මෙතන දුකක් තියෙනවා ඇතුලේ. ඒ දුක නැති කරගන්නයි සැලසුමක් හදන්නේ. සැලසුම හැදුවට පස්සේ තව දුක් එකතු වෙනවා. ඒ සැලසුමට අපි නැති වෙනකොට දුකයි, ඉඳ ගියත් දුකයි. ඒ සැලසුමක් හැදුවට පස්සේ නම් දුකෙන් බේරෙන්න බෑ. සැලසුම හරි ගියත් දුකයි, වැරදුනත් දුකයි. මේ සැලසුම් හදන්නේ මොනවටද? අපේ අත්දැකීම් වලට. ඇහැට පේන දේට, කනට ඇහෙන දේට. ඕවට තමයි සැලසුම් හදන්නේ. වෙන දේවල් වලට සැලසුම් හදන්න බෑ. මේ හැම අත්දැකීමක්ම ටික වෙලාවයි. සද්දයක් ඇහෙන්නේ ටික වෙලාවයි. ඇහැට පේන්නේ ටික වෙලාවයි. ඒ වෙලාවේ සිහියෙන් ඉන්න පුළුවන්කම තියෙද්දී පෙන්වල නොපිල්ලා යනතුරු හොඳ අවධානයෙන් අවදිමත්ව ඉන්න පුළුවන්. එහෙම සිටීමයි. එහෙම ඉඳලා බලන්න එහෙම සිටීමයි. ඒට සැලසුමක් හැදීමයි අතර මොනතරම් වෙනසක් තියෙනවද? පේනවා. ඒ පෙනිලා ඉවර වෙනකල් සිහියෙන් ඉන්න. හොඳ අවධානයෙන් අවදිමත් වෙන්න. පේන දේ ගැනයි හිත ගැනයි අවධානය පේන දේට අවදිමත් බව හිතට. එහෙම ඉඳලා බලන්න. ඉතින් සංකාර හැදීමක් නැහැ මොනම සැලසුමක්වත් නැහැ ඒක මීට වැඩි තද පාට වෙන්න ඕනේ මීට වැඩි ලා වෙන්න ඕනේ ලොකු වෙන්න ඕනේ පොඩි වෙන්න ඕනේ කිසිම සැලසුමක් හැදෙන්නේ නැත ඒ සැලසුම් නැහැ හැබැයි පොඩි සංකාරයක් දෙකක් එන්න පුළුවන් මේක මලක් රෝස මලක් ඇන්තුරියම් මලක් එහෙම එන්න පුළුවන්. ඉතින් එතනින් නැවත්තමුකෝ අපි ඊටත් එහා යන්නේ නැතුව දැන් එහෙම ඉන්න පුළුවන් නම් සද්දයක් වුණත් ඇහිලා නැහැ ඇහිලා යන්තුරු හොඳ සිහියකින් ඉන්න පුළුවන් නම් ඒ වෙලාවේ එහෙම නැතුව ඇහෙන සද්ද ගැන අච්චු හදාමින් හදමින් හදමින් ඉන්න අවස්ථාවයි මේ දෙක සංසන්දනය කරලා බලන්න. සසඳා බලන්න. ඒ සංසන්දනයේදී තේරෙනවා එකක දුක අඩුයි. අර අර විදියට අවධානයෙන් අවදිමත්ව සිටීමේදී දුක අඩුයි. නැත්තේ නෑ දුකක් තියෙනවා ඒත් අඩුයි. හොඳටම අඩුයි. හැබැයි අවධානයක් නැතුව අවදිමත් බවක් නැතුව මේ සැලසුම් හදාදින්න යන හිත ඒ හිතට ලොකු දුකක් තියෙනවා. ආතතියක් තියෙනවා බරක් තියෙනවා වෙහසක් තියෙනවා එතන මේ අත්දැකීමෙන් තමයි වෙන් කරගන්නේ. දැන් තරහාදීයකට දැන් දෙක දාලා බලන්න. මේ පැත්තට සතිමත් බව, අවදිමත් බව දාන්න, මේ පැත්තට සංකාර දාන්න. ওই දෙකනේ කිරන්න යන්නේ දැන් බර වැඩි මොකද්ද බර අඩු සැහැල්ලුමක්ද කියලා. අවදිමත් බව තරහදී එක පැත්තකද. අනිත් පැත්තේ සංකාර. අච්චු ටික. දාලා බලන්න මේ කොයි පැත්තද බර වැඩි වෙලා පාත් වෙන්නේ. එතෙන්දි තේරෙනවා මේ සංකාර කියන්නේ මොන දුකක්ද කියන එක. මේක තමයි මේක මූලිකම දුකත් නෙමෙයි. ඔය අප කතා කළේ සංකාරවල මූලිකම සංකාර නෙමෙයි. නමුත් එතනක් තියෙනවා වෙහෙසක්. ඒ නිසානේ දුක ගැන විපටිච්ච සම්පාදේ කියනකොට අන්තිමට කියන්නේ උපායාසා සම්භවಂತಿ උපායාසේ එකතු වෙලා උපදින. නිකම්ම උපදිනානේ සම්භවಂತಿ එක එකතු වෙලා කියන්නේ දැඩි වෙහසක් එකතු කරගෙන එකතු කරගෙන එකතු කරගෙන උපදිනවා. ඇති වෙනවා. සංකාරහිත උපායාසයට අහුවෙච්ච හිත උපායස ගැන ආය ආතතිය ආතතියෙන් යුක්ත හිත සැහැල්ලු නෑ දැන් එහෙමනම් මේ සිහියෙන් ඉන්න කාට පහසු වෙන්න එපා අවදිමත්ව සිටීම ඒ විදිහට ওই කතන්දරේ ඇත්තනම් හිතෙන්න පුළුවන් එහෙනම් ඉතින් මේ සිහියෙන් ඉන්න එක හරි පහසු දෙයක්. එනට එහෙම නෑනේ. එහෙමයි අමාරු. සිහියෙන් ඉන්න එක හරි පහසුයි. සිහියෙන් ඉන්න වෙලාවට හරි පහසුයි. අපහසු ඇයි? අර ගම මහා වංගෙඩියක් උඩ එල්ලලා ගුටි කාපු කතාව තියෙනවා. වංගෙඩියක් එල්ලලා වංගෙඩිය පැද්දෙනකොට කොන්ද අල්ලනවා කොන්දට වංගෙඩි පාර වදිනවා කෑ ගහනවා ඒ කතාව අපේ ජන කතාවක් නේ ඉතින් මේ ජන කතා හැදිලා තියෙන්නේ මේ දහම කියන්නේ දැන් ඇත්ත මොකද්ද ඉතින් මේ ගමරාලේ මැරුණාට පස්සේ දැන් ආයේ මේ මේ පහර දීමක් නැහැ එහෙම මේ කුටි කණ්ඩ වෙන්නේ නැහැ හැබැයි දැන් ඒක අඩුවක් දැන් අඩුවක්. ඒ තරමට ගුටි කෑමට ඇබ්බැහි වෙලා. ඒ තරමට ඇබ්බැහි වෙලා නිින්ද යන්නේ. දැන් මොකද කරන්නේ? ඉතින් වංගෙඩිය එල්ලලා වංගෙඩිය පද්දලා ගුටි කන්නකට. දැන් මේ මේ තමයි ඇත්ත. මේ සංකාර දුක්ඛයට මොන තරම් අහු වෙලා එහි ගිජු වෙලා තියනවාද කියනවනම් ඒ දුක්ඛ රසය විඳින්න පටන් ගන්න තියෙනවා. දුක්ඛ රසය. දුක්ඛ රසය විඳින්න යාම නිසා සිහියෙන් සිටීම දුකක් කියලා හිතන තරමට ඇවිත්තියි. දැන් ගුටි නොකා සිටීම දුකක්. කොතනද ඉන්නේ කියලා බලන්න. ගුටි නොකා සිටීම දුකක්. එහෙම හිතන තාක්කල් මොන විදිහේ ධර්මාවබෝධයක් ලැබෙයිද? දෙහෙම දිට්ඨියක ඉන්නතුරු මිච්ඡා දිට්ඨියන්නේ නේ. සාමාන්‍ය බැලුවත් මිච්ඡා දිට්ඨියනේ කුටි නොකා සිටීම සැපයි නේ සාමාන්‍යයත්. නමුත් දැන් මෙතන තියෙන්නේ කුටි නොකා සිටීම දුකයි. ඉතින් ඒ දුක නැති කරන්නම් කුටි කන්න ඕන. දැන් ඒක තමයි සරලම විසඳුම. කුටි නොකා සිටීම දුක නම් ඒ දුක නැති කරන්න කුටි කණ්ඩ. අන්න ඒ අවිජ්ජාව නිසායි සංඛාර හදාගන්නේ. එක මොහොතක් ගුටි නොකා හිටියා කියලා ඒ සැප තේරෙන්නේ නැහැ. මේ අත්දැකීම ගැඹුරින් ලබන්න ඕනේ. පූර්ණ සතිමත් බව පූර්ණ අවදිමත් බව කියන්නේ කිසිදු සංකාරයක් හැදෙන්නේ නැති මොහොතක්. මුලින්ම කියන්නේ සංකාර හැදෙන හැටි පේනවා. ඔය ඔය ඔය විදිහට සැලසුම් හැදෙන හැටි පේන 100ක් තියෙනවා. ඒක පේන්නේ 100ට. 100 තමයි දකින්නේ සංකාර හැදෙන හැටි. ඊළඟට මේ මෙයා හදන්නේ මෝඩකම කියන නිසා තේරෙනවා මේ. සැලසුම් හදන්නේ මෝඩකම නිසා. Tamanට අයිති නැති දෙයකට සැලසුමක් හදන්නේ එයා මෙහෙම ඉන්න ඕනේ අරෙම ඉන්න ඕනේ කියලා හිතන්නේම මෝඩකම නිසා. ඒ බවත් පේනවා. හැබැයි මේ සංකාර නැතිකමේ සැප පේන්නේ එහෙම බැලුවට. මේක නවතින්න ඕනේ. සංකාර හැදීම නැවතිලා එහි තියෙන නිදහස සැප කියනකට වැඩිය ඒ නිදහස හොඳට ඇඟට වදින අත්දැකීමක් වෙන්න ඕනේ. ඒ වදින තරම් කාලයක් ඒ අත්දැකීම ලැබෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි හිතවතුනි ඔය භාවනා වැඩසටහන් ඔය ඒවාසික වැඩසටහන් නෙම ඕන වෙන්නේ. වැඩසටහන් නෙමෙයි එහෙම මේකට දින කීපයක් කැප කරලා සති කීපයක් කැප කර මේ පුහුණුවේ යෙදෙන්න ඕනේ ඒ නිසා. එහෙම නැත්නම් මේ එක මොහොතකට දෙයකට ওই සංකාර නැති වෙලා ඒ අත්දැකීම ලැබෙනවා හරි සහැල්ලුයි කියලා හිතනවා. නමුත් ආයේ ඊළඟ මොහොතේ ආයේ සංකාර හදාගන්න පටන් ගන්නවා. ඒ සහැල්ලුව ගැනම සංකාර හදන්න පටන් ගන්නවා. ඉතින් එතන ගමනක් නැහැ. ඔය සැහැල්ලු වීමක් මිස ගමනක් නෑ. එතන ගමනක් යන්න නම් මේ අත්දැකීම හොඳට ඇඟට දිරවන්න ඕනේ, ජීර්ණය වෙන්න ඕනේ, අවශෝෂණය වෙන්න. එතන ඉන්න ඕනේ. මේ සංඛාර හදන තැන ඉන්න ඕනේ අපි. වෙන තැනක හිටියට බෑ. ඒ සංඛාර හදන තැන කියන්නේ මේ සංඛාර හැදෙන තැනක් තියෙනවනේ. අන්න එතන තමයි ඉන්න ඕනේ. එතන ඉන්න අමාරුයිනේ සාමාන්‍ය නේ. ඒ නිසා තමයි වෙන් කරගන්නේ කියන්නේ දින කීපයක් වෙන් කරගෙන. ඒක සංඛාර හැදෙන තැනකට ගිහිලා කියන්නේ කෙනෙකුට දැනගන්න ඔය කියන්නේ නිල්ලඹට එන්නේ කියලා නිල්ලඹට නෑ මෙහෙදි මේ සංඛාර හැදෙන්නේ. හිතන්න එපා මේ නිල්ලඹ තමයි සංඛාර හැදෙන්නේ කියලා. එහෙම නෙමෙයි. මේ කොහේ හරි ගිහිල්ලා හරි gedara හරි දැන් මේ මේ පුහුණුවේ ඉන්න මොකද අපි කොහොම සිහිය ගත්තත් ওই සිහිය හුඟා පහුවෙලා එන සිහියක් තියෙනවා. පටිසම්පාදේ වුණත් බාණ්ඩ ওই සිහිය එන්නේ අපිට හුඟක් වෙලාට දුකේදී. දුක කියන්නේ අන්තිමාංගෙදී වගේ. අංග 12 නම් 12යිදී වගේ තමයි සිහිය එන්නේ. ඉතින් එතන සිහිය එතන හරි කමක් නැහැ සිහිය ආවට. ඉතින් ආයෙත් සිහිය නැතිනවා. ආයෙත් ඒ අංග 12 වෙනි අංගෙදී සිහිය එනවා. ආයෙත් නැතිනවා. ආයෙත් 12 වෙනි පියවරේ සිහිය එනවා. එච්චරයි ඉතින් ඒ වෙනකොට සංකාර විතර නෙමෙයි තව බොහෝ දේ හැදිලා ඉවරයි. මුළු පෙරහැරම ගිහිල්ලා ඉවරයි. එතෙන්දී සිහිය ආවට. දැන් ටික ටික ටික ටික මුලට සිහිය එන්න ඕනේ. ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා තමයි මේ සංකාර හැදෙන තැනදී සිහිය ඇති කරගන්න ඕනේ. අන්න එතන හිටියාම සංකාර හැදෙන හැටි පේනවා. හදන්න නැතුව ඉන්නත් පුළුවන්. මොහොතකට දෙයකට හදන්න නැතුවත් ඉන්න පුළුවන් සංකාර. ওই ගැඹුරු නිින්ද ගත්තාම සංකාර හැදෙනවා බොහොම අඩුයි. හැබැයි එතන අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව නැත්තේ අවිද්‍යාව තියෙනවා සංකාර හැදෙන්න හැදීමක් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ගැඹුරු නිින්දෙදී. ඒ නිසා තමයි ගැඹුරු නිින්දෙන් ඇහැරුණාම හරි සැහැල්ලුවක් තියෙන්නේ. හැබැයි ගැඹුරු නිින්දෙන් ඇහැරෙන්න ඕනේ. එහෙම නැතු හීන දකින අඩ නිින්දේ නෙමෙයි. එහෙම හැරුණාම හරි අමාරුයි. ඒ පුදුම සංකාර ගොඩක්. ඒ අවස්ථාවේ තියෙන. හිතෙන්නේ නැති වෙලාවක් වෙන ගැඹුරු නිින්දෙන් ඇහැරුණාම මොහොතකට දෙකකට මේ කිසි දෙයක් හිතෙන්නේ නැහැ. අර අර අඳුන් කුඳුන් තත්ත්වේ නෙමෙයි. අඳුන් කුඳුන් වෙන්නේ අර ගැඹුරු නිින්දෙන් ඇහැරුණාම නෙමෙයි. අර කලබල හිඳීන වලින් එහෙම ඇහැරුණා. ඒ තත්ත්වේ නොවේයි. හරිම හිස් බවක් තියෙනවා. හිස් බවකින් තමයි පිබිදෙන්නේ. එනට මොනවත් හිතෙන්නේ හැරුණා කියලා හිතෙන්නේ නැහැ. හැබැයි හැරිලා ඉන්නේ. හැරුණු බව දන්නවා. හිතන්න දෙයක් නැහැ. අයිලාට මොකද කරන්නේ? ඩට්ටින වදින්න ඕනේ, වතුර බොන්න ඕනේ. වැසිකිලි කිසි සංකාරයක් හදාගන්නේ බලන්න එතන අර සොයේ ඒ සාම්පල් එකක් තියෙනවා. ඒට නෙමෙයි මේ විසංකාර සුවේ කියන්නේ. නමුත් ඒ විසංකාර සුවේ අඳුනගන්න ඕනම කෙනෙකුට මේ පුංචි සාම්පල් එකක්. අවශ්‍ය නම් මෙන්න හොඳ තැනක්. ඉතින් හිතවතුනි මේ දැන් ඇසූ ප්‍රශ්න බොහොමයක් තිබුණා ඒ ගියේ වැඩසටහන් දෙක ගැනම හැබැයි හැම ප්‍රශ්නෙටම මේ අද උත්තරයක් දෙන්න බැරි වුණා ඒ කරන්න දෙයක් නැහැ උත්තර ටික දිදී යන්න තිබුණා හැබැයි මේ එක භාවනාවට සටහනක් වෙන්නේ නැහැ නේ විදර්ශනාවක් වෙන්නේ නැහැ නේ. එතකොට විභාග ඔය විභාග කිට්ටු කළා ටියුෂන් පන්ති වල කරන්නේ ප්‍රශ්නෝත්තර සාකච්ඡා එහෙම එකක් වෙනවා. එහෙම එකක් වෙලා මේ විභාගේ පාස් කරන්න බෑ. මොන විභාග පාස් කළා මේ විභාගේ එහෙම සමත් වෙන්න බෑ. දැන් මෙතනින් අපිට අපි නවත්තමු. මෙතන පණිවිඩයක් තියෙන්නේ කුමක්ද මේ පුළුවන් තරම් කලින් සිහිය ඇති කරගන්න කියන එක. කොහෙන් කොයි වෙලාවෙ හරි කමන්නේ සිහිය ඇති වුණාට නැවත නැවත නැවත නැවත සතිමත් වෙන්න අවදිමත් වෙන්න පිහිටියා වූ සිහියක් තියාගන්න. වැනෙන සිහියක් නෙමෙයි සතිපට්ඨාන. පිහිටියා වූ සිහියක් අවශ්‍යයි. මේ පිහිටියා වූ සිහියට තමයි ඔය සංකාර හැදෙන හැටි පේන්නේ. හදන හැටි පේන්නේ. හදන්න නැත්තම් නැති බව පේන්නේ. හදන්න නැති වෙලාවට ඒ නිදහස නිදහස් කියන එක තේරෙන්නේ තේසියට. හදන වෙලාවට ඒ එකතු වෙන බර අර උපායාස කිව්වේ ඒකද ඒ බව තේරෙන්නේ 100ට තමයි සතිපට්ඨානෙට නිකන් 100 නෙමෙයි සතිපට්ඨාන එනිසා 100 100 කියලා නිකන් ওই හුස්මක් ඇවිල්ලා යනකොට දැන් සිහිය නෙමෙයි. ඒ සිහියෙන් පටන්ගෙන පිහිටියා වූ සිහියකට එන්න. පිහිටියා වූ සිහියකින් තොරව පටිච්චසම්පාදේ නම් දකින්න බෑ අප කාටවත්. මේ කතා කරන මටවත් බෑ පිහිටියා වූ සිහියක් නැත්තම්. මේ සිහිය පිහිටවා ගන්නත් ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. කැපකිරීමක් නොකරනම් සංසාර රෝගේ සනීප කරගන්න බෑ. මොන ලෙඩේ සනීප කළත් සංසාර රෝගේ නම් සනീപ කරගන්න බෑ. ඒ අවශ්‍ය කැපකිරීම කරන්න. ඉතින් මේ කැපකිරීම කරන්න අර දෙහිඳ බෑ මේ දෙහිඳ බෑ කියලා හිතන එකම සංකාර. ඒ සැලසුම් නේවා. මේ දේ ඉවරුනහම අර දේ ඉවරුනහම ඒ තමයි සංකාර. මේ සංකාර දකින්නත් බෑ සංකාරෙ හින්දා. වෙන මොනවත් හින්දා නෙමෙයි සංකාරයෙන් තමයි සංකාර දකින්න බැරි. ඒ බවවත් අඳුම ගානේ අපි දකිමු. මේ අපිට මේ සංකාර නිරුද්ධ කරන්න බැරි. සබ්බ සංකාර සමතෝ කියලා කියනවනේ හරි ලස්සනට ওই කාරණේ කියනවනේ. ඒතං සන්තං ඒතං පනීතං යතිදං සබ්බ සංඛාර සමතෝ මේ මෙය ශාන්තේ මේ ප්‍රණීතේ මේක හරි රහයි. ඒතං සන්තං ඒතං ප්‍රණීතං මෙය හරීම ශාන්තයි හරීම රහයි. කුමක්ද? සබ්බ සංඛාර සමතෝ. මේ සියලුම සංස්කාරයන් සමනය වීම සමතේකටපත් වීම ඒ කුලප්පුව නැතිවීම හරීම ප්‍රණීතයි හරීම ශාන්තයි කියලා කියනවා. දැන් ඒක කියන කාරණයනේ තං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමුතෝ සබ්බ උපදීපටි නිස්සග්ගෝ මේ කතන්දරයක් තියෙනවනේ. දැන් එහෙම කිව්වට මේ සංඛාර සමතයකටපත් වෙන්නේ නැහැ. ඒ පිහිටියා වූ සිහියකින් ඇති කරගන්න ප්‍රඥාවෙන්මයි වෙන්නේ. පීඨියා වූ සිහියකට තමයි ප්‍රඥාව ඇති කරන්න පුළුවන්. ඒතර පීඨියා වූ සිහියකින් හා ප්‍රඥාවකින් තමයි මේ සංකාර කියන ටියුම එක කපලා අයින් කරන්න පුළුවන්. විසංකාර වෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නාසගේ පළවෙනි උදාණය විසංකාරගතං චිත්තං. ඒ සංකාර කියන ටියුමර් එක කපලා අයින් කරා කියලා කියන්නේ. ඒ gediya කපලා අයින් කරා. ආයේ සංකාර හැදෙන්නේ නැත. නැවත නොහැදෙන විදිහට ඒ gediya කපලා අයින් කරා. මේ හොය හොය ගිටි හිටියා මේ කොහොමද කපන්නේ කියලා දැන් සැලකරමින් කෙපුවා. ඉතින් හිතවතුනි මේ මේක බැරෑරුම් දෙයක්. ඒක අපි පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් මේක හරිය සැහැල්ලුවෙන් ওই බස් හෝල් ටිකෙත් පුළුවන්. සුපර් මාකට් ටිකෙත් පුළුවන් කියලා නම් කියලා බෑ. එහෙම පුළුවන් ටිකක් තියෙනවා. වර්තමානයේ සිටීම හිතේ ඇතිවෙන ආවේග දැකීම ඒවා අත්හැරීම ඒවා කරන්න පුළුවන් ඒවා අනිවාර්යෙන් කරන්නත් ඕනේ හැම තැනකදීම අනිවාර්යයි කතා දෙකක් නැහැ මේ ටික කරගන්න නම් එහෙම බෑ ඒ නිසා තමයි මේ කාර්යය මේක කියන්නේ අරඤ්‍යගතෝ අරුක්ක මූලගතෝ ශුන්‍යගතෝ නිරෝධය ගැන කියනකොට කියන්නේ ඒ සඳහා ගිරිමානන්ද සූත්‍රයේ සංඥා 10 කියනවනේ. ඒතර එයින් ඔය අරඤ්‍යගතව රුක්කමූලගතව ශුන්‍යාරකාරගතව කියන්නේ කියන්නේ තනි වෙන්න, හුදකලා වෙන්න, හුදකලා තැනකට යන්න කියලා කියන්නේ ආනාපාන සති භාවනාවටයි මෙන්න මේ Nirodhaය විරාගයට යන භාවනාව ඒවට පමණයි. අනිත් ඒවට නෑ. අනිච්ච දකින්නේ මෙහෙම කියන්නේ නෑ. අනත්ත දකින්නත් කියන්නේ මේ අවශ්‍යමයි. ඒ අවශ්‍යයි කියන එක පේනවනේ දැන්. ඒක සියුම් දෙයක්. මේ ටියුම් එකක් කපලා අයින් කරන්න බෑනේ බසෝල්ට් එකේ. මැරෙයි. එතන එහෙම සර්ජරි එකක් කරන්න කිව්වොත් අනිවාර්යෙන් සර්ජරි එක කරන්න කලින් මැරලා යයි. ඒ නිසා හිතවතුනි බොහොම ආදරෙන් කරුණාවෙන් ඉල්ලන්නේ මෙහෙට එන්න කියලා නෙමෙයි ඒ විවේකය හදාගන්න. විවේකය හදාගන්න තුරු සිහිය පිහිටවා ගන්න. ඒ සඳහා කළ යුතු ව්‍යායාම ටික කරන්න. සතිපට්ඨානයට එන්න කළ යුතු ටික කරන්න. ඇවිල්ලා යන සිහිය නෙමෙයි ඇවිල්ලා කිසියම් වෙලාවක් පවතින සිහියක් හදාගන්න. ඒ gedara ඉඳලා පුළුවන්. ඒක නම් කොහෙවත් යන්න අවශ්‍ය නැහැ. ඉතින් gedara ඉඳලා බලන්න උත්සාහ කරන්න. හැම මොහොතකම 100න් ඉන්න. හැම මොහොතම 100න් ඉන්න බෑ. ඉන්නෙත් නෑ. නමුත් ඒ ඒ ඉලක්කය ගන්න හැම මොහොතකම සිහියෙන් ඉන්නවා කියන්නේ. කල් දාන්න නැතුව මේ ශල්්‍ය කර්මය කරගන්න. කරන්න බැරි තැනකට එන්න කලින් මොලේ පුංචි වෙලා ටියුමර් එකම ඔළුවම ඔළුව ඇතුළෙම ටියුමර් එකක් නම් එන්නේ gediyak නම් ඊට පස්සේ සර්ජරි කරන්න බෑනේ කරන්නත් බෑ කරන්න ඕනෙත් නෑ ඊට පස්සේ. ඉතින් එහෙම වෙන්න කලින් ඊට බය කරා. ඒ චේතනාවෙන්ම තමයි බය කරේ. හොඳයි හිතවතුනි, ඒ බයත් සමග අපි ටිකක් උත්සාහ කරලා බලමු මෙතනදී. ඔය කියු කතන්දරේ මොන මට්ටමට අපිට ගලපා ගන්න පුළුවන්ද කියා සංඛාර හැදෙන්නේ හිතේ. එම නිසා අවදියෙන් අවධානයෙන් ඉන්න ඕනේ හිත ගැන. හිත දිහා බැලුවහම හිතෙන බව පේනවා. හිත කියන්නේ හිතීමකට. බලන්න මොනවද හිතෙන්නේ කියා හිතන්නේ මොනවද මතක් කිරීම නොවේ මතක් වෙන දේ ගැන මොනවද හිතන්නේ කොහොමද හිතන්නේ හිතෙනවා කියා කරන්නේ හා කෙරෙන්නේ සැලසුම් හැදීම බව පෙනෙනවද ඇහෙනවා සැලසුමක් හදනවා දැනෙනවා සැලසුමක් හදනවා මතක් වෙනවා මතකයටත් සැලසුමක් හදනවා වීරියෙන් මාතකට දෙකකට පුළුවනි කිසියම් සැලසුමක් හදන්න නැතුව ඉන්න ඒ වීරිය නිසා ගුටි නොකා ඉන්න පුළුවන් ඇහෙනවා ගුටි කෑමක් නැහැ මතක් වෙනවා ඒත් නෑ ගුටි කෑමක් බලන්න ඒ දුකක්ද සැපක්ද කියා සැලසුමක් හැදෙන්නේ නැති මොහොත දුකක්ද නිදහසක්ද සියලුම සංස්කාරයන් සමතේකටපත් වීම නොඋනත් එකක් දෙකක් හෝ සංඛාර සංසිදීම මොනතරම් ශාන්තද මොනතරම් ප්‍රණීතද ඒ නිදහසට සජීවී සාක්ෂියක් වෙමින් හිතවතුනි අද විදසුනට නිදසුනක් මේ වැඩසටහනින් සමුගනිමු මේ සඳහා උදව් උපකාර කරන සෑම දිනාටම මේ සංඛාර සමතේකටපත් වීමේ සුවයම නිදහසම අත්දකින්නට ලැබේවා මේ සක්‍රියාවෙන් ඒ වගේම හිතවතුනි ඔබ අපත් වහවහාම උත්සාහ කරමු කැප කරමු මේ සඳහා සංඛාර හඳුනාගෙන සමතේකටපත් කරන්න. ඒ අදිස්ථාණයෙන් අපි වෙන් වෙමු හැම දිනාටම සෙතක්ම වේවා ශාන්තියක්ම වේවා සැනසෙල්ලක්ම වේවා